අද මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්ට යෙදිච්ච මේ ශ්‍රී මුක පාඨය නැත්නම් බුද්ධ වචනය අංගුත්තර නිකායේ සත්‍යක නිපාතේ දේවතා වර්ගයේ සඳහන් වෙන සූත්‍රය. මේ සූත්‍රයෙන් හෙළිදරව් කරන්නේ මේ වාගේ සත්ක්‍රියාවක් සමගිව එකතුව එකතැන්ව ජීවිතේ පුරාම නැත්නම් දවස පුරාම සතිය පුරාම මාසය පුරාම වාගේ යෙදී ගත කරන පිරිසකට ඒ ගමනේ පහසුවෙන් යආගන්ත කරන්නා වූ තම තමන්ගේ භාවනා මානසිකාර පහසුවෙන් කරගන්ත අවශ්‍ය වෙන කාරණාවක් පිළිබඳ උපදේශ රාශියක්. වෙන විදිහකට කියනවා නම් තමන් ආශ්‍රය කිරීම සඳහා හොඳ මිත්‍රයෙක් තෝරාගන්නේ කොහොමද කියන උපදේශ රාශිය. අපි භාවනා කරන පිස වශයෙන් හොඳට දන්නවා විශේෂයෙන්ම භාවනා මුල් කාලේ ඒ භාවනාව සමත වශයෙන් කරන එකක් හෝ වේවා විපස්සනා වශයෙන් කරන භාවනාවක් හෝ වේවා යෝගාවචරයා ඒ භාවනාව පටන් ගන්න කාලේ තවමත් ඒ භාවනාවෙන් ලබන ප්‍රතිඵල අත්දකින්න පටන් ගත්තේ නැහැ. තවමත් කරන්නේ දැඩි වශයෙන් සීලයේ වශයෙන් තමන්ගේ කාය වචන දෙක සංවර කරනවා ඉන්ද්‍රයන් සංවර කරනවා අලුත් පරිසරයකට අලුත් භාවනා පිළිසකට පුරුදු වෙනවා අලුත් උපදේශ ආශයක් අනුව දවස ගොනු කර ගන්නවා මේ විදිහට දුෂ්කර නැත්නම් අපහසු තත්වයක ඒ තත්වයේ ඉඳද්දී භාවනා වශයෙන් තමන්ට ධර්ම ප්‍රතිඵල භාවනා ප්‍රතිඵලත් නැති අවස්ථාවේදී යෝගාවචරයගේ මේ යෝගාවචර ජීවිතයේට එළඹෙන පුංචි බාධාවක් වුණත් ලොකු හානියක් සිදු කරන්න පුළුවන්. මේ නිසා ආධුනික යෝගාවචරයන් සඳහා ආරක්ෂක භාවනා චතුරාර්යක භාවනා වශයෙන් තථාගත සම්මා සම්බුද්ධජානන් වහන්සේගේ අනුදැනුම ඇතිව පටන් ගත්තයේ චාරිත්‍රය සම්ප්‍රදාය අද තේරවාද බුද්ධ ආගමේ බොහොම ප්‍රකටව පැහැදිලි වෙනවා. අනෙකුත් සමයාන්තරවල මෙවැනි ක්‍රම මෙවැනි මේ තරම් ලස්සනකට මේ තරම් මුල් බැසගත් ක්‍රමයක දැක ගන්න අමාරුයි. අන්නේ චතුරාර්යක භාවනාවල සඳහන් වෙන මෛත්‍රිය මෛත්‍රී භාවනාව වැඩගත්තොත් මේ තමන් ආශ්‍රය කරන තමන්ගේ සත්‍වක්මචාරීන් වහන්සේලා නැත්නම් සමගිව භාවනා වඩන පිරිසෙහි මෛත්‍රිය මිත්‍රකම හැඳුනුම්කම තේරුම් ගැනීමෙත් එකම අදහසයි පවතින්නේ. මෛත්‍රී සංකල්පනාව එහෙ නැත්නම් මිත්‍ර සංකල්පනාව. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ මේ මිත්ත සුත්ත නැත්නම් මේ මිතුරු සූත්‍රයේ සඳහන් වෙන සංකල්පනා සඳහන් වෙන අදහස් මූලික වශයෙන් මෛත්‍රී පිළිබඳව අදහස් ප්‍රායෝගික පැත්තගෙන හරපාන. මෛත්‍රියේදී අපේ මේ භාවනා යෝගාවචර ගමනේ මතුවෙන කතුකතෙන් ගොරෝසුතෙන් රළුතෙන් ඡණ්ඩතෙන් පරුෂතෙන් ස්නේහණය කරනවා. හරියට ගල් සහිත පාරක යන පරණ බර කරත්තයක්. ඒ පාරේ යනකොට ඒකේ විවිධ ශබ්ද ඇති වෙනවා. ගලෙන් ගලට ගලෙන් ගලට රෝදේ පනිනවා කරත්තේ කියන දුර්වල සංදි නිසා විවිධ ශබ්ද බලනවා. මේ தත්ත්වයන්දී කරත්තේ දුර දිග ගියොත් තරත් ඒ කරත්තේ යකඩ කෑලි යකඩ සාමක ගැටිලා ලී කොටස් ලී කොටස් සමග ගැටිලා එකිනෙක කර වෙලා අමර සද්ද බොහොම ගොරෝසු සද්ද කටුක සද්ද පැනගින් පටන් ගන්නවා මේ වෙලාවේදී ඒ කරත්ත කාර්ය කරන්නේ මොකද්ද? සිනේහන නැත්නම් ඉඳුරු තෙල් ටිකක් ළඟ තියාගෙන ඒ ගැටෙන තැන් වලට දාපුවාම අර ගොරෝසුකම්, කටුකකම් අඩු වෙලා ඒ කැපෙන තැන් සිනිදු වෙලා සීතල වෙලා. අන්න ඒ වගේ තමයි මේ විවිධ කුල වලින්, විවිධ ප්‍රදේශ වලින්, විවිධ තැන් වලින් පැමිණෙන පුරුෂයෝ මේ භාවනාවක් සඳහා එකතැන් වුණාට පස්සේ සීලේ වශයෙන් එකතු වෙනවා. මේ එකතු වුණාම එකිනෙකාගේ ජීවන චර්යාව මෙතෙක් කල සංසාරේ පුරුදු කරපු දේවල් මේ සාමූහික ප්‍රයත්නයේ නාමයෙන් එකවරම විනාශ වෙන්නේ නැහැ. ඒ අඩුපාඩු ඒ දුර්වලකම් දිගින් දිගට දිගින් දිගට තවමත් පවතිනවා. නමුත් බුද්ධ විනය ගිහි රස සීලය හෝ වේවා අට සීලය හෝ වේවා සාමනේ සීලය හෝ වේවා එහෙම නැත්නම් උපසම්පදා සීලය හෝ වේවා මෙයින් කරන්නේ මේ විවිධ කුල වලින් විවිධ වයස් වලින් විවිධ ලිංග වලින් විවිධ රැකියා වලින් පැමිණෙන සියලුම දෙනාම එකම ප්‍රතිපත්ති ධාරාවකට එකම නීති පද්ධතියකින් සමගිය සඳහා සමූහ කිරීමයි කොටු කිරීමයි නමුත් මේකේ දුෂ්කරතා පැනනගිනවා අපේ සංසාර පුරුදු නිසා අපේ රුචියර්ථකන් නිසා මේ නිසා අපිට අපිත් එක්ක එකට භාවනා කරන සබ්‍රක්‍මචාරීන් වහන්සේලා සියලුම දෙනා එක විදිහට දැක ගන්න අමාරුයි සමහර අත්ංගේ ගති කුරුදු ප්‍රියයි. සමහර විට අප්‍රියයි. මේ ප්‍රශ්නේදී ආධුනික යෝගාවචරයාගේ හිත හරියට විවුර්ත තුවාලයක් වගේ. ඒ විවුර්ත තුවාලෙට කුංචි දෙයක් ගැටුණත් බොහොම ඉක්මනට කැවෙනවා, බොහොම වේදනාව දෙනවා. ඒ නිසා ප්‍රවේසංගෙන්ට අපත්‍යදී, කටුකදී, ගොරෝසුදී හැපෙන්නේ, ගැටෙන්නේ නැතුව ප්‍රිය, සප්පාය, මනාප නැත්තම් ආශ්‍රය කරමින් තමන්ගේ භාවනාවේ ආධුනික කාලය රැකගනිමින් එහෙම නැත්තම් ගෙවමින් මේ භාවනාවේ ප්‍රතිඵල එන්න දිගට භාවනාව පවත්වා ගන්න. මෙන්න මේ වෙනුවට මෙන්න මේ මිත්‍ත සූත්‍රයේ අපිට ගන්න තියෙන ආදර්ශ රාශියක් තියෙනවා. මුනත වැලිය මුනත වටිනාකම වශයෙන් ගත්තොත් නිකන් බැලුව බැලමට පේන වටිනාකම වශයෙන් ගත්තොත් Tamante ආශ්‍රයයට සුදුසු වෙන්නේ කොයි වගේ කෙනෙක්ද කියන එක සර්වඥන් වහන්සේගේ ඒ සර්වඥතා ඥාණයෙන් පිටුකර අපට දක්වනවා. මේ නිසා අපි අසරණ වෙන්නේ නැහැ. කොයි කෙනා ආශ්‍රය කරන්න ඕනේද? කොයි කෙනා ආශ්‍රයෙන් අයින් කරන්න ඕනේද? නැත්නම් සමීප ආශ්‍රයට කොයි කෙනා සුදුසුද නැද්ද කියලා. මේ සඳහා බුදුරජාණන් වහන්සේගේ ඥානය අනුකූලව අංග හතක් පෙළගස්වල දක්වනවා මේ සූත්‍රය. දුද්දදං දදාති දීමට දුෂ්කර වූ දේවල් එහෙම නැත්නම් ලැබීමට දුෂ්කර දේවල් නියම මිත්‍රයාණන් තමන් වෙනුවෙන් දීමට පෙළඹෙනවා මේ අනුව තමන්ට දැනගන්න පුළුවන් තමන් වෙනුවෙන් ලෙන්ගතුකමක් ඒ පුද්ගලයා තුළ තියෙනවද නැද්ද මේ අනුව බොහෝ දිනාට මේක ඇහෙනකොට වැටෙන්නේ තමන්ට සිව්පසයෙන් සලකන්නේ එහෙම නැත්නම් අවශ්‍ය කරන සිවුරු, පින්දපාත, තීනාසන, ගිලම්පස වගේ දේවල් වලින් ප්‍රණීත දේවල්. Taman සමග හොඳ හැටි හදා බෙදාගෙන පාවිච්චි කරනවා නම් ඒ පුද්ගලයා මිත්‍ර ස්වරූපයටපත් වෙනවා. ප්‍රේමනාප භාවයටපත් වෙනවා. ඒක පිළිබඳව සාමාන්‍යයෙන් අවබෝධ කරගන්න ලේසි. නමුත් යෝගාවචර භික්ෂුවක් නැත්නම් යෝගාවචරයේ කරගත්තොත් මේ විදිහේ ආමිෂයෙන් පමණක්ම මනින්දට නාකා. දීම අතරින් ප්‍රධානම ප්‍රනීතම උතුම්ම දීම තමයි උතුම්ම දාණය තමයි ධර්ම දාණය. මේ ධර්ම දාණය දීමේ දක්ෂතාවය. නැත්නම් ධර්ම කරුණු තමන්ට අවශ්‍ය වෙලාවට මතු කර දීමේ දක්ෂතාවය අපි ප්‍රධාන තැන තියනවා. ඊරාමිසව ලැබෙන ඒ ධර්ම දාණය. ඊගාවට තමයි අපිට අපේ භාවනා ජීවිතයේ මුල් කාලේ ගොඩනගා ගැනීමට අවශ්‍ය කරන මේ ප්‍රත්‍යය අවශ්‍ය ඒ ප්‍රත්‍ය සම්බන්ධයෙන් මේ දුද්දදන් දදාති කියන විදිහට සම්භෝගයේදී සමග බෙදා ගැනීමේදී හසවල් දෙය දෙන්න බෑ කියන්නේ නැතුව දෙන විදිහේ මිත්‍රයෙක් නම් අන්න ඒකෙන් තමයි පළවෙනි ලක්ෂණ ගන්න පුළුවන් මේ අත්තමන් වෙනුවෙන් හිතේ මුරුදුකමක් මෙලෙක්කමක් පවතින කෙනෙක් කියලා. ඒකෙදිත් මේ දුද්ධ දණ්ඩ දාති කියන එක දැක ගන්න නම් ඒ තමන්ගේ පරීක්ෂාව ලක් කරන මිත්‍රයා දවසක් ආශ්‍රය කරලා බෑ. දෙකක් ආශ්‍රය කරලා බෑ. සෑහෙන කාලයක් ආශ්‍රය කරන්න ඕනේ. ආශ්‍රය කරනකොට කරනකොට තමන්ට මේ විශේෂය වැටෙනවා. මේ දුද්ධ දණ්ඩය දීමට දුෂ්කර වූ දුර්ලභ දේවල් කිසිම පැකිලීමක් නැතුව දෙන කෙනෙකුට අන්න කියන්න පුළුවන් මිත්‍රයයි කියලා. අන්නේ වෙන මිත්‍රයා භජනය කළ යුතුයි, සේවනය කළ යුතුයි. අසුරු කළ යුතුයි. දුක්කරං කරෝති. දුෂ්කර දේවල් කරනවා. ඒ කියන්නේ තමන්ගේ දවස පුරා සීලය අතින් බැලුවත්, සමාධිය අතින් බැලුවත්, ප්‍රඥාව අතින් බැලුවත් මේකේ විවිධ තැන්වලදී සීලේ දුෂ්කර අවස්ථාවක්පත් වෙනවා. සමාධියේ දුෂ්කරතාවයකටපත් වෙනවා. ප්‍රඥාවේ දුෂ්කරතාවයකටපත් වෙනවා. ඒ දුෂ්කර අවස්ථාවවලදී තමන්ගේම වීර්යයෙන් තමන්ගේම සතියෙන් තමන්ගේම සමාධියෙන් ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් මේ සීලය ගොඩනගා ගන්නට සමාධිය ගොඩනගා ගන්න ප්‍රඥාව ගොඩනගා ගන්න අමාරුයි. අන්න ඒ අවස්ථාවවලදී ඒ නියම මිත්‍රයාණන් කිරීමට දුෂ්කර වූ ඒ කියන්නේ සම්පූර්ණ අනුන්ගේ සුභසිද්ධිය සලකලා කටයුතු කරන කටයුතු කිරීමට පෙළඹෙන ගතියක් Tamanට දැක ගන්න පුළුවන් නම් අන්න ගලන් ගන්න පුළුවන් මේ මිත්‍යා ආශ්‍රේත සුදුසුයි ආශ්‍රය කරන එක වටිනවා දුෂ්කර දේවල් සිද්ධ කළ දෙනවා. ඒ වාගේම අනිකුත් තමන්ගේ සිවුරු සම්බන්ධ, සේනාසන සම්බන්ධ, පිළිපාත සම්බන්ධ, බෙහෙත් ගිලම්පස සම්බන්ධයෙන් පැන නගින අපහසුතාවලදී කරන්න බැරි දේවල්. තමන්ට හිතන්න බැරි දේවල්, බලාපොරොත්තු සාමාන්‍ය කෙනෙක්ගේ බලාපොරොත්තු වෙන්න බැරි දේවල් සිද්ධ කරලා දෙනවනම් අන්න එවැනි මිත්‍රයේ ආශ්‍රේත සුදුසුයි. ඒ නිසා දෙන්න බැරි දේවල් දෙන නැත්නම් දීමට දුෂ්කර වූ දුර්ලභ වූ දේවල් දෙන ඒ වාගේම කිරීමට දුෂ්කර නැත්නම් ඉතාමත්ම අවශ්‍ය වෙලාවේ කටයුතු කරලා දෙන මිශ්‍රයන අන්න දෙකක් වශයෙන් ගණන් ගන්න පුළුවන්. ඊගාවට දුක්ඛමං කමති මේ ඉවසීමේ ශක්තිය. ඉවසීමේ ශක්තිය වශයෙන් මෙතනදී හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සමහර වෙලාවල් වලට තමන්ගේ මඩපාඩු නිසා කායික කලු ගැති නිසා වාචසික රළු ගැති නිසා මේ තමන්ගේ කල්යාණ මිත්‍යාට හිත රිදෙන වැඩ සිද්ධ වෙනවා. මේ අවස්ථාවේදී තමන්ගේ හැඟුම් අවිසිතිය නිසා එහෙම නැත්නම් උද්වේගකර අවස්ථාවකටපත් වෙච්ච නිසා මේ මිත්‍යා අනිකුත් අත්ංගේ ලා ගණිත ලා සලකලා කතා කරනවා. කටයුතු කරනවා. කටයුතු කරනකොට තමන් තේරෙනවා. මේ කෙනා මම මං වෙනුවෙන් දුස්තර දෙයක් කරන කෙනෙක්. මම නෙවෙයි දෙන්න බැරි තරම් දුෂ්කර දේවල් දෙන කෙනෙක්. නමුත් අනිකුත් කට්ටිය කියලා කලකලා අර කටුක වචන, පරිස වචන, සැර වචන කතා කරුවොත් මේ කල්යාණ මිත්‍යානන් නැත්නම් නීව මිත්‍යානන් ඒ පුද්ගලයා මං මෙච්චර උදව් කරා. මම මෙච්චර කරන්න බැරි දේවල් කරද්දී මටත් හැලු වෙන විදිහ වචන කතා කරා. අනික් කට්ටියගේ ලාභක තලයට මා සැලකුවා. එහෙම නැත්නම් මට නීච වෙන විදිහ සැලකුවා කියලා ඒ තමන්ට බනින කෙනාට උනත් තමන්ගේ දොස් දකින කෙනාට උනත් විශේෂයක් නොසලකා කටයුතු කරන කෙනාත්මත් කවදාකවත් තරහ ගන්නෙ නෑ, කොම් කරන්නේ නෑ, ඒ මිත්‍රත්වයේ නතර කරන්නේ නෑ. විකටෝම මේ මිත්‍රකම් පවතිනවා. එතනදී යෝගාවචර ජීවිත යෝගාවචර ජීවිතවලට වඩා විශේෂම සිල්වත් ජීවිතයක් ගත්තොත් උපාසක සාමණේර ප්‍රසම්පදා කායින් හෝ වේවා මේ මේ දුක්ඛම කමති කියන වචනයත් දුක්කරං කරෝති කියන වචනේත් දුක්කරං කරෝති කියලා කියන්නේ කායික වැඩපිළිවෙලක් කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. කිරීමට අමාරු දුෂ්කර දේවල් කරන දුක්ඛමං කමති කියනකොට වචනයමයි ප්‍රධාන. මුගේ වෙලාවල් වලට මේ විදිහේ අනුන් වෙනුවෙන් දුෂ්කර දේ කරන දුෂ්කර දේවල් දෙන කෙනාට පුදුම කටුක වචන අහන්න පුළුවන්. ඒ කටුක වචන ඇහුවට වහා කිපිලා ඒ මිත්‍රත්වේ නතර කරන්න හෝ ඉවත බලාගන්නේ නැතිනම් අන්න ඒක මිත්‍ර ගුණයක් විදිහට සැලකන්නේ කියන්නේ. ඒ මොකද අර කරත්තෙට දාන ස්නේහ වාගේ. ඒ කරත්තේ ඒ කටුක ශබ්ද පැන නගින්නේ ගොරෝසු තැන් දෙකක් එකට ගැටෙනකොට. එහෙම නැත්නම් ගොරෝසු තැනක් සියුම් තැනක ගැටෙනකොට. අන්න ඒ වෙලාවේදී ඉන්ද්‍ර තෙල් වගේ ස්නේහක යක් ඇතුළු කෙරුවොත් ඒ දෙකේ තියෙන අර කටුක කම අඩු වෙලා අර කටුක ශබ්ද රත් වීම නතර වෙලා යනවා. මෙතනදී මේ මිත්‍රත්වය කියලා කියන්නේ මුර්ධ මෙලෙක් භාවය. ඒ නිසා නියම මිත්‍යා කියලා කියන්නේ සෑහෙන විදිහේ මුර්ධ හිතක්. මෙලෙක් හිතක් ඇති කෙනෙක්. ඒ නිසා Taman අතින් වැරදුනත් Taman අතින් අදිවචන කතා සිද්ධ වුණත් මිත්‍යායයක ඉවසනවා. ඒ මොකද පුහුණු කළ හිතක් ඇති කෙනෙක් වශයෙන්. ඒ නිසා Taman සමග ආශ්‍රයේදී බොහෝ කල් ආශ්‍රය කරනකොට කරනකොට මෙවැනි සිද්ධි පහළ වෙනවා. මෙවැනි සිද්ධි සිද්ධ වෙනවා. සමහර වෙලාවට නොකිය යුතු වචන කියවෙනවා. නමුත් නියම මිත්‍යා නම් ඒක තීන්දුව අවස්ථාවකවත් පත් කරගන්නේ නැහැ. ඒක නොවිච්ච ගානට දිගට සලකනවා. ඒ නිසා දුක්ඛමං කමති කියන එක හොඳ මේ තුනේම ගැඹුරු උපමානයක් විදිහට කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා දුක්ඛ දුද්දදාන් දදාති දුක්ඛං කරෝති දුක්ඛම කමති. හතරවෙනි කාරණාව තියෙන්නේ ගුය මස්ස ආදි කරෝති. මේ මිත්‍රයා ඒ තමන්ගේ අතාව අඩුපාඩු. තමන්ගේ අතාව දුර්වලකම්. තමන්ට වෙච්ච වැරදි. ඒ වගේම තමන් අතින් ඒ මිත්‍රත්වයේ බලාපොරොත්තු වෙන පුද්ගලයා වෙනුවෙන් මිත්‍රත්වයේ වෙනුවෙන් වෙච්ච අසාධාරණකම් පැකිල නොපැකිල. කිසිම පැකිලීමක් නැතුව විස්තර කරනවා. මගේ අතින් අසවල් දවසේ අසවල් විදිහට කරුණු සිද්ධ වුණා. ඒක මට මෙන්න මේක නිසායි වුනේ. මෙන්න මේ කරුණ නිසායි වුනේ. ඒක නිසා කරුණාකරලා මේකට සමාව වෙන්න. ඒව නැත්නම් මම ළඟ තියෙන මෙන්න මෙහෙම අඩුපාඩුවක්. මේ මේ වෙලාවල වලට මට මේ මේ දේවල් කරන්න බෑ කරුණාකරලා ඉගෙන මට අනුකම්පා කරන්න මට මේ වෙලාවට උදව් කරන්න බෑ කියලා තමන්ගේ තියෙන අඩුපාඩුකම් තමන්ගේ තියෙන මදි කුංචිකම් වෙච්ච වැරදි නොපැකිල හෙලිකරන. ඒක හරියට සුදු කඩදාසියක් වාගේ ඒ කඩදාසියේ තියෙන ස්වરૂපය හොඳට ප්‍රකට කරන ගතියක් තියෙනවා. මේකත් අපිට දැනගන්න පුළුවන් ආශ්‍රිත සුදුසු පුද්ගලයාගේ බුද්ධ භාවයක්, গুপ্ত භාවයක් නැතුව Taman විශේෂයට විවෘත වෙන ගතියක් තියෙනවා නම් මිත්‍ර ස්වરૂපයක් වශයෙන් බාර ගන්න පුළුවන්. මේක හතරවෙනි කාරණාව. මේකේ සම්පූර්ණ අනිත් පැත්ත තියෙනවා නියම මිත්‍යාගේ නියම මිත්‍යා Tamanගේ අඩුපාඩු දකිනවා. Tamante වර්ධින තැන් දකිනවා. Taman හරියට නොපීඩන දැන් දකින්නවා. කවදාකවත් ඒක කාටවත් කියන්නේ. ඒක අරසා කරනවා. නියම කල්යාණ මිත්‍යානම්, නියම මිත්‍යානම් මිත්‍යාගේ ස්වකීය අඩුපාඩු හෙලි කරනවා. නමුත් ඒ Taman ආශ්‍රය කරන අනිත්‍ය නාගේ අඩුපාඩු කවදාකවත් හෙලි කරන්නේ. ඒව සම්පූර්ණයෙන් වසාල. ඒ මොකද මේ මගේ මිත්‍රයා නැත්නම් අපගේ මේ ආශ්‍රය තුලින් මේ වෙන අඩුපාඩු දවස්ක වැඩිලා යනවා. මේ වෙන අඩුපාඩු මේ ආශ්‍රය තුළින් මේ මිත්‍රත්වය තුළින් හැදෙන්නේ. හැදුනට පස්සේ මේ අඩුපාඩු නැවත මතක් කිරීමෙන් කාටවත් ප්‍රයෝජන වෙන්නේ නැහැ. ඒ වගේම අඩුපාඩු නැවත නැවත මතක් කරොත් හැදෙන හිත පැලෙයි. ඒ නිසා මේ අඩුපාඩු ඔක්කොම වහනවා තමන්ගේ අඩුපාඩු හෙලනවා. ඒ කියන්නේ සිංහ කාලේ අපි දන්නවා පොත් දරුවෝ කොච්චර කෙරුවක් අතේ දරුවා අසුචිය මේකේ රත්තරන් මේකේ හඳුනනවා. ඒ දරුවා දෙකටම මේක විදිහට තමයි සලකන්නේ. ඒ වාගේම ඇඳුම් ඇඳගෙන හිටියත් ඒ දරුවට ලැජ්ජාවක් නැහැ. ඇඳුම් නැතුව හිටියත් ලැජ්ජාවක් නැහැ. මේ தත්ත්වය දෙමාපිය දාන. ඒ දෙමාපිය කවදාකවත් ඒ දරුවා ලොකු වෙලා වැඩි විකත්වයටපත් වුණාට පස්සේ හොඳ නම්බුකාර නම්බු නැතනක කුෂ්ඨෝ සභාවට ගියලාදී කොහොම දැන් හිටියත් ඒ කාලේ මෙහෙමයි හිටියේ කියලා කවදාකවත් අර දරුවාගේ මුගුල් ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. මොකද මේ හැදෙන ඕනම කෙනෙකුගේ ස්වરૂපේ ඒ දරුවගේ ඒ නාඳුන තැන ඉඳලා දන්න තැනටපත් වීම ඒ වාගේම හිරියොතක් නැතු ඉඳලා සත් වෙනලා හිරියොතක් ඇති තත්ත්වයටපත් වීම හිමාවතේ ලොකු සතුටක් ලොකු හොරතලයක් ඒ නිසා කවදාකවත් ඒව එලි කරන්න යන්නේ අනිත් වගේ තමයි නියම මිත්‍යානන් අදුපාවි නැවත නැවත මත කරමින් හිත්තිතවන්නේ ඔක්කොම ධර්ම උකහා ගන්න උකහාගෙන ඒ අඩුපාඩු වලට අවශ්‍ය පිළියම් හපෙලා දීලා හැදෙන පැත්ත බලන්න. මෙන්න මේකත් තේරුම් අරගෙන තිබුණා කලින් අහලා තිබුණා මේවාගේ කර්ම කාරණා තමන්ට පුළුවන් වෙනවා. තමන් ආශ්‍රය කරන මිත්‍යා තුළ මේ ගති කියනවාද කියලා දැනගන්න. පස්වෙනි කාරණාව වශයෙන් තියෙන්නේ හයවෙනි කාරණාව වශයෙන් ආපදාසු නිදා. යම් කිසි ආපදාවයකට කරදරයක දුෂ්කරත්වයකට පත්වනාට පස්සේ නියම මිත්‍යාන අතහරින්නේ නැහැ. අපි අහලා තියෙනවා අර කැලේ ගමන් කරපු යාළුවෝ දෙන්නයි කතාව. ඒ දෙන්න කැලේ ගමන් කරද්දී හදිසියෙ වලහෙක් හදාන පනිනොත් ඒ වෙලාවදී ගහට නගින්න පුළුවන් කෙනා ගහට නැගලා බේරෙනවා. ගහට නගින්න බැරි යමක් කමක් කරගන්න බැරි කෙනා මේ කොමා කතාවේ හැටියට මලාසේ ඉඳගෙන ඒ වලහා එනකොට කිසිම හැලවලමක් නැතුව මූණ යටිකුරු කරගෙන ඉඳලා වලහා ඇවිල්ලා එබිල බලනවා. අවුස්සලා බලනවා. මේ පණ තියනවාද කියලා පණ නැත්නම් වලහායේ පුරුද්දක් තමයි කවදාකවත් වලහා මැරිච්ච මස කන්නේ නෑ අමු මස තමයි කන්නේ. ඒ නිසා මේ මලුණක් කියලා දාලා. එතකොට කැලේ හිටේ ගහින රූපවංශ බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා මේ මිනිස්සයා මේ වලහා ඇවිල්ලා මේ මිනිහට මොනවදෝ කණ්ඩ කරලා කියලා ගියා. මේ රහත ආගන්තුන් කියලා ගහින් බහලා දෙන්න දැන් ගමන පිටත් වෙන තානෝ මේ වලහා යාළුවා මේ යාළුවට මොකද කිව්වේ කියලා. එතකොට ඒ පුත්‍රයා කියනවා වැටිලා බේරිච්ච කෙනා මට මේ වලහ කිව්වා දුක්ඛේදී අතහරින මිත්‍යෝ නම් කවදාකවත් ආශ්‍රය කරන්න එපා කියලා අර ගහක් නැගිට බුද්ධයාට උපහාසයක් කරනවා. අන්නේ ගතිය දැක ගන්න පුළුවන් මේ භාවනා හෝ සිල් හෝ ජීවිතයක සිල්පත් එක්ක දිග කාලයක් ආශ්‍රය කරගෙන යනකොට කොයි කෙනාද විපතේදී Tamanට උදව් කරන්නේ නැත්නම් අතන හැර උදව් කරන්නේ කොයි කෙනාද ඒ විපත දැකලා අතාරින්නේ කියලා. මෙතනමුත් දැනගන්න පුළුවන් විශේෂ ලිංගකකමක් සාතුලක තියෙනවා. අවසාන කාරණාව පෙන්වන්නේ හීනේන නාතුනයි. මේ විදිහට Taman කටයුතු කරගෙන යනකොට තමන්ගේ සීලය අතින් Taman පිළිගන්නවා. සමාධිය අතින් පිළිගන්නවා. ප්‍රඥාව අතින් පිළිගන්නවා. ලාභ සත්කාර වශයෙන් Taman හිත කොහොමද දායක නැති වෙන්නේ කියලා. ඒ වාගේම ප්‍රතිලාභ නැති වෙන ඉඩ තියෙනවා. මෙහෙම නැති වුණත් නියම මිත්‍යානම් පහත් කළ කතා කරනවා. දීති කළ කතා කරනවා. එදා ඉන්නකොට අපි දුතාංග රැක්කක්. දැන් මේ කෙනෙක් ඒ දුතාංග අතහැරලා සුඛෝපභෝගී විදිහට වගේ මධ්‍යස්ථ ජීවිතයක ගත කරනවා. නමුත් නියම මිත්‍යානම් තන තන ගිහිල්ලා ඒක ව්‍යාපාන් කරනවා. ඉස්සර නම් මෙහෙම හිටියා දැන් ඒ සීලය අතින් ඉස්ස ගණන් ගන්නේ නැහැ. දැන් ලාමක වැඩ කරනවා. එහෙම නැත්නම් සමාධිය වශයෙන් අපි කියනවා ඉස්සර නම් පැය 3-4 එක දිගට වාඩි වෙලා ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා දැන් ඉන්න බෑ ඉඳගෙන පැය භාගයෙන් සමාරේ යහත් දඟලනවා මහාට දඟලනවා නැගිටිනවා විවිධ කර්මාන්ත වේදෙනවා එතන ප්‍රඥාව වශයෙන් ගත්තොත් හොඳේ ධර්ම කර්ම ඉස්සර වැටුණා දැන් සාමාන්‍ය කියලා දෙන දෙයක්වත් වැටෙන්නේ නැහැ කියලා මේ gati පහළ වුණාට නියම මිත්‍යාවක් ඊට සමාධි ප්‍රඥාවේ පිරිහීමක් දැක දැක කවදාකවත් නැහැ ගන්න. නැත්තම් අඩු කරලා කුංචි කරලා සලකන්ට යන්නේ. මේ නිසා මේකෙම දැක ගන්න තියෙන්නේ මේ නියම මිත්‍යාන අනතුරේදී අතහරිනවා විතරක් නෙවෙයි ආරක්ෂාවක් අවශ්‍යයි. තීරුම් ගන්නවා දැනට මේ தත්ත්වයේ වශයෙන් සීලේ වශයෙන් දැන් පිරියමින් යන්නේ. සමාධිය වශයෙන් පිරියමින් යන්නේ. ප්‍රඥා වශයෙන් පිරියමින් යන්නේ. හිතපු පරණ හිතවු දායකයෝ වැඩගත්තු දැන් නැහැ. ඒ වගේම සත්‍යලාභේ නැහැ. සපකාරයෝ නැහැ. පිට පින්ද පාත ලාභ නැහැ, අසීරු ලාභ නැහැ. නමුත් ඒ අඩුපාඩු මේ උඹගේ අසවල් අසවල් වැරදි නිසා කියලා ප්‍රසිද්ධ චෝදනා කරන්න යනවා. ඒ වාගෙම වෙනදා වගේ Taman ළඟට එනකොට නොසලක හරින් කියන්නේ. ඒ පාරණ කුරුදු විතර සලකනවා. ඒ නිසා කීනේන නාති මඤ්ඤති. පිරිහුණාදී අවදාකවත් අදු කළ සලකන්නේ. අතපල්ලේ වශයෙන් විතර කතා කරන්න යන්නේ. මෙන්න මේ ගති හතක් බුදුරජාණන් වහන්සේ පෙළගත් වෙනවා මිත්‍රයෙක් හඳුනා ගැනීම සඳහා. ඉතින් මෙතන මේ ධර්ම දේශනාවට අනුකම්ප දෙන ඇත්තෝ මේ වෙනකොටත් මේ පෙළොමට අවුරුදු 20 30 40 50 60 70 80 බොහෝම කල් ගත කරපු ඇත්තෝ. මේ ගත කරපු ඇත්තන්ගේ කොච්චර කාලයක් පැවිදි ජීවිතයේ තිබුණාද කොච්චර කාලයක් ගිහි ජීවිතයේ තිබුණාද මේ කියන ධර්ම පිළිබඳව සෑහෙන සාමාන්‍ය බුද්ධිමේ වටනාකමක් තියෙන වැටහීමක් තියෙනවා. මොනවද මේ දුක්ඛ දන් දදාති කියන්නේ? මොනවද මේ දුක් කරන් කරෝති කියන්නේ? මොකද්ද මේ දුක්ඛමං කමති කියන්නේ? මේ විස්තර කතා අහනකොට සාමාන්‍ය බුද්ධියට වටහා ගන්න පුළුවන්. ඒ අනුව බැලුවොත් අපිට පෙනේවි මේ ලෝකේ ඒ සත්‍යඥාතරින් අතර අපි ගත කරන ජීවිතේ කොච්චරකට කල්පනා වෙන්න පුළුවන් කොච්චර කලාතුරකින්ද අපිට කල්යාණ මිත්‍රයෙක් දැක ගන්න පුළුවන්. මේකෙන් ಜಾති මිත්‍රයෙක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහට කල්පනා කරනවා නම් බොහෝ දෙනාට හිතෙනවා බොහෝ දෙනාට පේනවා බොහෝ දෙනාට වැටහෙනවා මේ සාසනික තිබුණ මේ සබ්‍රක්මචාරිකම හා සම්භෝගය මිත්‍ර ස්වરૂපයේ අදුපාඩුවක් සිදු වෙලා දෝ කිය. එහෙම වෙනවා නම් හිත දුරවල. සීලේ විදී උකටලී වෙනවා. සමාධියේ විදී උකටලී වෙනවා. පාල වෙනවා. ප්‍රඥාව විදී පාල වෙනවා. ඒ මොකද බුදුරජාණන් වහන්සේගේම දේශනාව තමයි සමග්ගාණං තපෝසුකෝ එක සමජීව භාවනා කරනවා නම් එකට කටයුතු කරනවා නම් තමයි මේ දුෂ්කර වූ තපස භාවනාව සැපයක් බවට පත් කරගන්න පුළුවන්. එකිනෙකා විදිහේ දෝෂ ආරෝපණ කරමින්, ಗುಣ දෝෂ විචන කරමින්, අඩුපාඩු බලමින් සමගියක් නැතිව කටයුතු කරන්න ගත්තොත් සාමාන්‍යයෙන් කියන භාවනා ජීවිතය තිබුණට වඩා කටුකොහ ස්වරූපයකට පත් වෙනවා. මේ භාවය මෙන්න මේ මිත්‍ය සූත්‍රයෙන් හොඳට විස්තර කරගන්න පුළුවන්. අද අපි මේ කරගෙන යන වැඩ පිළිවෙලදී අපිට ගොඩක් සන්තෝෂ වෙන්නත් පුළුවන්. අපි මේ වැඩ පිළිවෙලදී අපි පුළුවන් තරම් අපි එකිනෙකා විසින් දෙන්න පුළුවන් දේවල් දීගෙන කරන්න පුළුවන් උදව් කරගෙන පුළුවන් තරම් ඉවසගෙන අනුන්ගේ වැරදි වසාගෙන තමන්ගේ තියෙන අඩුපාඩු හෙලි කරමින් ඒවා පිළියම් කරගෙන විපතේදී අත නොහැර ඒ උනාට පිළිුණයි කියලා අයින් කරන්නේ නැතුව අපි පුදුම විදිහේ පැම්මක් ඇති කරගෙන මේ ගමන යන නිසා අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් වශයෙන් බලනකොට කෙනෙකුට වැටහෙන්න පුළුවන් මේ தত্ত্বවල පිළිහීමක් අඩුවක් තියෙනවා කියලා. එහෙමනම් ඒ ඒකේ හිතන කෙනාගේ හිත පිළිහීමත් මේක කාරණාවක් වෙනවා. මෙවැනි ගැඹුරු ගුණ ධර්ම රාශියක් අපි මිත්‍රයාගෙන් බලාපොරොත්තු වෙන්න අපිට බුද්ධ ඥානන් වහන්සේ අන්දන වදාලා කියනවා. නමුත් එවැනි ಗುಣ ධර්මේ බොහෝ දෙනා කියන්නේ දුක්කරං කරෝති කියන එකේදී දුෂ්කර දේවල් එහෙම නැත්නම් දුර්ලභ දේවල් Tamanට දෙනව නෙවෙයි Tamanට දුෂ්කරතා ඇති කරන ඇත්තෝ දකින්න පුළුවන් කියන්නේ. මේ තරමට හිතන්නේ කියනවා. ඒක නමුත් එවැනි සංකල්පනා එවැනි විදිහට අඩුපාඩු දකින්න පැත්ත පැත්ත මේ බුද්ධ දේශනාවේ කාමදාහකක් අදහස් කරන්නේ. ඒව නැත්තම් ධර්මානුකූල කල්පනා කරන කෙනෙකුට ඒ වගේ හිත පිරියන පැත්තකට යන්නේ එහෙමනම් මේ සූත්‍රයේ එක පැත්තකින් බලන්න පුරුදු වෙන්න. එහෙම නැත්නම් මේ සූත්‍රයෙන් සලකා බැලීමක් කරන්න සිද්ධ වෙනවා. ඒ මොකද්ද? යම්ම කිසි කෙනෙකුට හොඳ මිත්‍රයෙක් අවශ්‍යයි. ඒක ආධ්‍යාත්මික ජීවිතේ අත්‍යවශ්‍යයි. ඒක පිළිබඳ කිසිම බාධාවක් නැහැ. නමුත් ඒක යම් කිසි කෙනෙක් තේරුම් අරගෙන හොඳ මිත්‍රයෙක් හොයනවා නම් කල්ලගෙනියෙම දැනගන්න ඕනේ තමන් හොඳ මිත්‍රයෙක් වුණාට පහුවෙනිදා තමයි තමන්ට හොඳ මිත්‍රෙක් හම්බෙන්නේ. මේක බොහෝම ප්‍රායෝගික දෙයක්. මේ ආශ්‍යාසරේ ජීවත් වෙන අපි බුද්ධ වචනේ ප්‍රධාන කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ අතින් එවැනිදී කියවිලා විතරක් නෙමෙයි කරලා පෙන්නලා තියෙනවා. මහා බෝධිසත්ව චරිතය දිහා බලනකොට ඇඟ කිලිපොළන ප්‍රමාණය. ඒ මොකද මිත්‍රයෙක් වෙන්න ගත්ත උත්සාහය. මුළු ලෝකෙටම කිසිම වගවිභාගයක් නැතුව, නිෂ්පාද ભેදයක් නැතුව සියල්ලන්ටම මිත්‍ර වීම සඳහා බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ අත්සිස්මස්ලේ දන් දුන්නේ දසපාරමිතා පිළිවේ මේක කියලා පෙරන්න බැරි නිසා. කරලා පෙන්නන. ඒ කරලා පෙන්නපු අදහස් අද බටහිර ලෝක රටවල් වල පවා හොඳටම මේ අදහස් හෙලි කරලා තියෙනවා. යම් කිසි කෙනෙකුට මිත්‍රය අඩු නම් ඒ පුද්ගලයා ඒ මිත්‍රයන් අඩු පුද්ගලයා තුළ මිත්‍ර ගති අඩුයි. යම් කිසි කෙනෙකුට මිත්‍රයෙක් අවශ්‍ය නම් ඒ පුද්ගලයා තමන් මිත්‍රයෙක් වෙලා ඉන්න ඕනේ අනුන්ගේ මිත්‍රකම් ලබා එහෙමනම් මේ සූත්‍රය ගන්න තියෙන්නේ තමන් මිත්‍රකම ඇති කරගන්නට පිහිටිය යුතු ගුණාංග හතක් විදිහට. අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඉස්සර වෙලා තමන් තුළ මේ ගුණ තියෙනවා. ඒ ගුණ තියෙනවා නම් මේ පරිසරයේට ඉතාමත්ම වේගයෙන් ප්‍රකටව වැටෙන්න ගන්නවා අසවලා මෙන්න මේ විදිහේ ගුණ ඇති කෙනෙක් කියලා. ඒ පුද්ගලයාට මිත්‍රයන්ගෙන් කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා දුද්දදන් දදාති කියන එකට පරම ආදර්ශය. උප්පරීම ආදර්ශය. බුද්ධ ඥානන් වහන්සේගෙන් ලැබිලා තියෙනවා. මේ ලෝකයට දෙන්න අමාරුම ඉතාමත් දුෂ්කර ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කිසිම ගාණක් නැතුව කිසිම මිලක් නියම කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් පිළිගන්නවා. එහෙමනම් මේ දුක්කරං කරෝති බුද්ධදන් දදාති කියන කාරණා බුදුජාණන් වහන්සේ පෙන්වලා අපි යන මේ පෙරහැරේ පළවෙනියෙන්ම ගමන් කරා. ඒ නිසා අපට ගත හැකි ආදර්ශය උන්වහන්සේ පෙන්වලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි බුදුජාණන් වහන්සේ අනුව යන ඒ මහරහතන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක මහා රහතන් මේ බුදු ගුණේ පනකොල ප්‍රකාශ භාවයට පත් කරලා තියෙනවා. ඒ නිසා අපිට ආදර්ශ ගන්න තියෙනවා. මේ ආදර්ශ ගන්නකොට අපි හැම වෙලාවෙදීම මේ තේරවාද ශාසනයේ අපිට පිට අපිට කලින් ගමන් කළා වූ අපිට වැඩි ගුණ ඇත්තා වූ ගුණවන්තයින් ආදර්ශයට අරගන්න. ආදර්ශයට අරගෙන අපි එක්ක දැනට මේ සමීපාශ්‍රයේ ඉන්න සබ්බකටාරින් වහන්සේලා. එහෙම නැත්නම් සිව්පස දායකයෝ. එහෙම නැත්නම් අනිකුත් සංඝයා වහන්සේලා. එහෙම නැත්නම් ලක්කති මහා ජනතාව. එහෙම නැත්නම් ලෝකේ ඉන්න අනන්ත අප්‍රමාණ මිනිස්යෝ. එහෙම නැත්නම් ලෝකේ ඉන්න සියලුම සත්වයෝ. එහෙම නැත්නම් මේ මුළු භවයේම ඉන්න සියලුම සත්වයෝ. ආදර්ශයට අරගෙන දෙන්න බැරි දේවල් තුරු දෙන්න පුරුදු කරනවා. ඊටානත් දුෂ්කර දේවල් දීමට මේ සත්වයා සාක්ෂියක් කරගන්නවා. සාක්ෂියක් කරගන්නවා. සාක්ෂිය කරමින් අපි ඒ දේවල් දෙන්න බැරි දේවල් අනුන් විශ්ේ දීමට පුරුදු කරනවා නම් අන්න ඒ දවසට පහුවෙන්න අපි ප්‍රියමනාප භාවයටපත් වෙලා අපට මිත්‍යෝ ලැබෙන්න පටන් ගන්නවා. එතකොට අපිට පුළුවන් තෝර තෝර මිත්‍යෝ පාවිච්චි කරන්න. අර කියන විදිහේ දුත්තදන් දදාති දුෂ්කර දේවල් දෙන මිත්‍රයෝ අනන්ත අප්‍රමාණ දැක ගන්න නම් Taman මේ ගුණ පිළිද ගන්න ඕනේ. ඊගාවට දුක් කරන් කරෝති දුෂ්කර දේවල් කරන්න ගියාම ලාභ ප්‍රෝජනීයෙන් මත් වෙන්නේ නැතුව ලාභ ප්‍රයෝජනෙන් සීමා කරන්නේ නැතුව කාටත් එක මට්ටමෙතම ශක්ති ප්‍රමාණයෙන් උදව් කරන්න නම් අපි ගුණවතුන්ට උදව් කළ පුරුදු වෙනවා. ඊගාවට කුරුදෙමාපියන්ට තමන්ට උදව් කරපු යත්තන්ට ඊගාවට මධ්‍යස්ථයන්ට ඊගාවට සතුරන්ට ආදී විදියට මේ දුෂ්කර දේ කරන්න පුරුදු වෙනවා නම් පුරුදු වෙනවා නම් අපිට දැක ගන්න පුළුවන් මේ අපි වාගේ දුෂ්කර දේවල් කරන පුද්ගලයෝ අපි හිතන තරම්ම දුර්ලභ නැහැ. නමුත් අපි ඒ વિશે උනන්දු නැති නිසායි, හොයන්නේ නැති නිසායි අපි අර කලින් කල්පනා කරපු සංකල්පනාට වැටෙන්නේ. අපි හෙව්වොත් ලෝකේ අපිට ආශ්‍රය කරන්න හොඳ යාළුවෙක් නැති වෙන තරමක් දැක ගන්න පුළුවන්. ඉන්නවනම් ලොකු වාසනාවක්. නැති වෙනවා දැක ගන්නත් පුළුවන්. ඒ මොකද තමන්ගේ හිත තුළ මේ දුෂ්කරං කරෝති කියන ගුණ ධර්මයේ පිහිටාන්ට හිතලා නැහැ. වැඩ කරලා නැහැ. කතා කරලා නැහැ. කතා කරනවා නම් ඔන්න තමයි දැක් ගන්න පුළුවන් මේ දුෂ්කර කරන දේවල් පුද්ගලයෝ අඩුයි නමුත් ලෝකේ ඉන්නේ. ඒ වගේ දුක්ඛම කැමති. ඉවසන්න බැරි දේවල් ඉවසන මට්ටමේ Taman තුල නැතිනම් රුස්සන් නැතිනම් අපි තැනකට යනවා එක්ක භාවනාවකට නැත්නම් හොයන්ට ඒ ගිය තැනදීම අපි පිළිගත් ක්‍රමය හොඳ නැහැ. එහෙමනම් අපි තමල ගහලා එනවා. ඒ අත්තන්ට ඊළඟ ගුණ නැහැ. මේ වගේ පොඩිම අඩුපාඩුවක් වුණත් මම පොඩ්ඩක් ප්‍රමා වුණා කියලා මට මේ විදිහට කිව්වා කියලා අපි නොයවසුවොත් අපිට මේ ස්ථානේ ඒට වඩා ගැඹුරු ಗುಣ කියනවද නැද්ද කියලා ආයෙ දැක ගන්නවත් හම්බ වෙන්නේ මොකද අපි ආශ්‍රේතරින් අතර වෙනවා. නමුත් අපි මේ වෙලාවේ ඉවසනවා නම් වෙන්න පුළුවන් මේ අත්ංගේ අදුපාඩුවක් මොකක් හරි වෙන්න ඇති. උත්සන්න භාවයක් වෙන්න ඇති. නමුත් මේක ඉවසලා මම මේ දින නීතියක් දෙන්න තික කාලයක් ඉඳලා බලන්න ඕන කියලා අපි ඉවසුවොත් අන්න අපිට දැක ගන්න පුළුවන් ඒ අත්ංගේ තියෙන ඉවසුම් ගුණ. ඒ නිසා Taman තුල ඉවසීමේ ශක්තිය නැත්නම් අපි අර සාමාන්‍ය කෙනෙකුට කොස්ස ළඟින් මැස්ස යන්න බැරි විදිහේ අපි ළඟ ඉවසීමක් නැති තත්වයක ඉඳගෙන මිත්‍රයාගේ ඉවසීම් ශක්තිය තියනවාද කියලා බලනවත් අපිට ශක්තියක් නැහැ පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ මිත්‍ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ ඉදිරිපත් කරන කරුණු මිනුල් දණ්ඩක් කරගෙන ලෝකෙ මනින්ට යන්න ඕනේ. නමුත් ඒ මනින Taman තුලත් ಗುಣධර්ම තියෙනවනම් Tamanට පුළුවන් වෙනවා ඒ ප්‍රතිඵල අසවන වෙලා ගන්නට. ඒ වගේම තමයි තමයිගේ වැරදි දුර්වකම් හෙලි කරන ගතිය විපතේදී අත නොහරින ගතිය ඒ වගේම පත්‍ය පිළිුණත් තමන් අඩුපාඩුකම් ඇති වුණා සීල සමාධි ප්‍රඥේ ඉවසන ගතිය විනය 21කට කියනවා නම් මෛත්‍රී භාවනාව උගන්වනකොට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම හැටියට ප්‍රථමයෙන්ම තමන්ට මෛත්‍රී කරගන්න ඕනේ. තමන්ට මෛත්‍රී කරගන්නවා කියල කියන්නේ යෝගාවචර හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් මේක. තමන් අදිස්ථාන කරනවා භාවනාවක මුලදී නැත්නම් තමයි කල්යාණ මිත්‍ර ලැබිච්ච අවස්ථාවේදී ස්ථානකට ගියාම මම මෙන්න මේ මේ විදිහේ ගුණ මේ මේ විදිහේ දුතාංග මේ මේ විදිහේ සිල් රකින්නවා කියලා යෝගාවචර අදිස්ථාන කරනවා. ඒ යෝගාවචරයේ හිතේ තියෙන මන අපේ. නමුත් ඒක කරගෙන යනකොට සෑහෙන අඩුපාඩුකම් මතුවෙනවා. තමන් හිතපු විදිහට සීලේ රැක ගන්න බැරුව අඩුපාඩු වෙන්න ඉඩ තියෙනවා. සමාධිය තමයි බලාපොරොත්තු වෙච්ච මට්ටමට නැතුව අඩු වෙන්නේ ඉඳී තියෙනවා. ප්‍රඥාවේ තමයි වෙනදා තිබුණු කල්පනාවත් පිරියන මට්ටමට එන්නේ ඉඳී තියෙන සමහර වෙලාවල්. මෙන්න මේ වෙලාවේදී යෝගාවචරය තමන්ට මෛත්‍රී කරගන්න බැරි නම් තමන්ට අනුකම්පා කරගන්න බැරි නම් එවැනි යෝගාවචරයකට කර්මස්ථානාචාරයට අනුකම්පා කරන්නත් අමාරුයි. සත්‍යඥාචාරින් වහන්සේලාට අනුකම්පා කරන්නත් අමාරුයි. ධර්මීය අනුකම්පාවක් දෙන්නත් අමාරුයි. මේ නිසා මේ මිත්‍ර භාවය සඳහා තමන් ප්‍රථමයෙන් මිත්‍ර විය යුතුයි තමන් හොඳ මිත්‍රයෙක් විය යුතුයි කියන එක වගේම තමයි අනුන්ගෙන් තමන්ට මෛත්‍රියක් ලැබෙන්න නම් ප්‍රථමයෙන්ම තමන් තමන්ට මෛත්‍රී කරන්න ඉගෙන ගන්න ඕනේ. තමන්ගේ අඩුපාඩුකම් වලට ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. තමන්ගේ අඩුපාඩුකම් දැකපු ප්‍රමාණයට තමන්ට දඬුවම් දී ගන්න නරකයි. මේ දඬුවම් දී ගන්න ගත්තොත් ගුණ ජීවිතයක් වඩන්න අමාරුයි. ඒ මොකද මාර බලවේග ඒ වාගේම දුර්දාන්ත පුද්ගලයන්ගෙන් එන කරදර කංකටළු මෙතකයි කියලානේ. ඒ අවස්ථාවේදී Taman Taman පිළිබඳව කිසිම ඉවසීමක් නැතුව කුංචි වැරද්දකදී පවා Tamanට දෙස් දී ගන්නවනම් Tamanට සාප කර ගන්නවනම් කුණ ජීවිතයක් රකින්න තමයි. ඒ නිසා මේ මිත්‍යානිසංස සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මයේ ප්‍රථම වශයෙන් සාමාන්‍ය බුද්ධියේදී බාහිරෙන් බලාපොරොත්තු වෙච්ච ಗುಣධර්ම හතක් වශයෙන් බාර ගන්න පුළුවන්. නමුත් ඒක විපස්සනා පැත්තෙන් සලකලා බලනවා නම් Taman තුල පිහිටුවා ගත යුතු ಗುಣධර්ම හතක් වශයෙන් පිළිගන්නත් පුළුවන්. Taman තුල පිහිටුවා ගත යුතු ಗುಣධර්ම හතක් වශයෙන් ගන්නවා නම් ඒක Tamanගේ ශික්ෂාවට ආදර්ශයක් වෙනවා. මේ ආදර්ශය මේ ශික්ෂාවට ලැබෙන ආදර්ශය තමගේ මූල භාවනාවට ආරක්ෂාව සැලසෙනවා. ඒ කොහොමද? තමන් සමග එකට භාවනා කරන සත්‍වක්මචාරින් වහන්සේලා සමග බාධාකින් කරදරකින් තොරව සමගිය ඇති කර ගැනීමට උදව් කරන නිසා. ඒ සමගිය තපසට භාවනාවට උදව් කරනවා. ඒ නිසා මේ අංගුත්තර නිකායේ සත්‍යක නිපාතේ සඳහන් වෙන මේ මිත්‍ය සූත්‍රය භාවනා කිරීමට අනියමෙන් බලපාන අනියමෙන් උදව් කරන යෝගාවචරයේ සාමාන්‍ය බුද්ධියේ තිබියතු කරුණු වශයෙන් සඳහන් කරන්න පුළුවන්. මේ එකම ඊට යටින් සඳහන් වෙනවා බික්ඛු මිත්ත සූත්‍රය කියලා තමයි. මේ බික්ඛු මිත්ත සූත්‍රයේදී බුදුජානන් වහන්සේ කෙලින්ම සම්බන්ධ වෙන ආකාරය පෙන්වනවා. එතනදී සාමාන්‍ය බුද්ධිය වශයෙන් සමග පිරිසක් සමග සමජීව සිටීම தത്വෙට ඉක්මවලා හරියටම නිවනටම මෙහෙයූ සිත් ඇති යෝගාවචරයේ ඒ යෝගාවචර ජීවිතයට එකට ගමන් කරන්නට මිත්‍යෙක් තෝරා ගන්න හැටි විස්තර කරලා තියෙනවා. ඒ නිසා අපි අර මේ මුල්ව සූත්‍රයෙන් මේ කර්ම ඉගෙන ගත්තට පස්සේ අපිට පුළුවන් වෙනවා ඒ දෙවනි සූත්‍රයේ එහෙම නැත්නම් බික්ඛු මිත්‍ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරන කරුණු ගැඹුරකින් අදහා ගන්න. මේ අතරමැදි සංදිස්ථානයේදී වචන කීපයක් වශයෙන් සඳහන් කරනවනේ භාවනා කරන යෝග ජීවිතයේ ලැබෙන සෑම සියලු කෙනෙක්ම මුල් අවස්ථාවේදී මෙන්න මෙවැනි කල්යාණ මිත්‍රයෙකුගේ අවශ්‍යතාවය නැතුව කවදාකවත් යෝග ජීවිතයක් පටන් ගන්නවා. හැම වෙලාවෙදීම අපි කල්යාණ මිත්‍රයෙක් සාක්ෂි කරගෙනමයි අපේ භාවනා ජීවිතේ පටන් අරගන්න. ඒ නිසා අපිට කල්යාණ මිත්‍රයා හරියට උපන් මොල කැටි, කිරි කැටි දරුවෙකුට මවක් වගේ. ආරක්ෂාවෙන්, ආහාර වලින්, සරණින් සෑම වශයෙන්ම ආරක්ෂාව සැලසලා දෙනවා. මේ සැලසලා දෙන මිත්‍යා තෝරන හැටි තමයි මේ බුදුජාණන් වහන්සේ සඳහන් කරන්නේ. නමුත් මේ මිත්‍ර ධර්ම හරි හරියට ලැබුණාට පස්සේ මොකද වෙන්නේ? යෝගාවචරයාගේ හිතගත දෙක භාවනානුකූපව වැඩෙනවා. මේ භාවනාන රූප වැඩෙනකොට මේ යෝග අවචරයත් මතු මතේ එවැනි භාවනා කරන පිරිසකට මිත්‍රෙක් වෙන්න ඉඩ තියෙනවා. මිත්‍ර භාවය Taman තුළ වැඩේ. අන්න ඒ විදිහට යම් කිසි යෝග අවචරයේ භාවනාවේ මධ්‍යස්ථ මට්ටමේ ගත කරනවා නම් තේරුම් ගන්න ඕනේ ශාසනයේ වශයෙන් Taman අනුන්ට පිහිට වෙන්න බලාපොරොත්තු වෙනවනම් මේ මිත්‍ර ගති තම సంతානෙ තුළ පුහුණු කරගන්න. ඒ සඳහා විශේෂ විශ්වවිද්‍යාල හදලා නැහැ. ඒ සඳහා විශේෂ භාවනා මධ්‍යස්ථාන හදලා නැහැ. කරන්නේ මොකද්ද? Taman සමග භාවනා කරන අනිකුත් යෝගාවචර පිළිස වෙනුවෙන් බුද්ධ දන් දදා. දුක්කරං කරෝති. දුක්ඛම සමති. එළඹෙන එළඹෙන සෑම අවස්ථාවකදීම තමන්ට මේ ගුණ ජීවිතේ හදාගන්නට අතහිත දුන්නා වූ ඒ කල්යාණ මිත්‍රයින්ද කරන සේවයක් වශයෙන් තමන් සමග භ්‍රමචර්යාවේ යෙදෙන ඇත්තන්ට දෙන්න දුෂ්කර දේවල් දෙන්න පුරුදු කරන්න. ඒ වාගේම කරන්න බැරි, හිතා ගන්න බැරි දේවල් කරමින් ඒ ಗುಣ වත නැවත පුරන්න. ඉවසන්න බැරි දේවල්, ඉවසමින් වත පුරන්න. අන්න එහෙම වෙනවනම් ඒ පුද්ගලයා මේ ශාසනයේ මුල් කාලේ මවගෙන් කිරිපී හැදෙන දරුවෙක් වාගේ මේ ශාසනයේ සාරය උරාගෙන හැදෙනවා. හැදිලා අනුමතුමත් ඒ. තව දරුවෙකුට කිරි දෙන මවක් වුණා වගේ මේ මිත්‍ර ගුණ ඇති කරගන්න. ඒ නිසා භාවනා කරන යෝගාවචරය අර මුලින් කියාපු දෙතේ මිත්‍ර ගුණ අනුන්ගේ මුලින් බලාපොරොත්තු වීම සඳහා බුදුරජාණන් වහන්සේ මහා කරුණාව මේ ගුණ පෙන්වලා තියෙනවා. ඒකට බුදුහාමුදුරුවෝමයි මූලික ආදර්ශය. උන්වහන්සේගෙන් පැවතෙන මේ ආචාර්ය පරම්පරාව දිගටම යම්තා සාර්ථක වුණා නම් යම් කාලයක මෙන්න මේ මිත්‍ර ගුණ නිසා තමයි ඒ සාර්ථක වුනේ. ඒ නිසා බණහන ඇත්තෝ දැනටමත් මේ මිත්‍ර ගුණ ලැබලා තියෙනවනම් මේ බණ ඒ අත්තන්ට Taman තුළ මේ මිත්‍ර ගුණ ඇති කරගෙන සාසනයට අලුතෙන් බැඳෙන අත්තන්ට උදව් කිරීම සඳහා ආදර්ශයක් වෙනවා. ඒ අනුව බලනකොට මේ දෙවෙනි බික්කු මිත්‍ර සූත්‍රය තේරවාද බුද්ධ ආගමේ සීල සමාදානයේ යුක්තෝ භාවනා කරන පිළිසෙත අර කියපු මිත්‍ර සූත්‍රයට වඩා විදු සම්බන්ධතාවයක් තියෙනවා. ඒක මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දක්වන හඳුනා දීමේ පාට දිහා බලනකොටත් වැටහෙනවා. බුදුරජාණන් වහන්සේගේ සූත්‍රය ආරම්භ කරන පාඨය දිහා අහනකොටත් වැටෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සත්‍යෙහි භික්ඛවේ ධම්මේ සමන්නාගතෝ භික්ඛුමිත්තෝ සේවිතබ්බෝ භජිතබ්බෝ පෛරුපාසිතබ්බෝ අපි පනුජ්ජ පනුජ්ජමානීපි මහණෙනි මේ භික්ඛු මිත්‍රයෙක් යම්කිසි භික්ඛු මිත්‍රයෙක් ಗುಣධර්ම හතකින් යුත් වෙනවා. අර කලින් සඳහන් කළා වගේ ගුණධර්ම හතක් පෙන්වලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය විවෘත කරන්නේ. මිත්‍ර ගුණ හතකින් යුක්තයි නම් ඒ පුද්ගලයා සීකබ්බෝ සේවනය කළ යුතුයි. භාජිතබ්බෝ අමතර වචනයක් කරනවා භාජනය කළ යුතුයි. පයුරු පාසිතබ්බෝ භාජිතබ්බෝ කියලා කියන්නේ කාලයක් එක මාස දවස් දෙකක් නෙවෙයි කාලයක් ආශ්‍රය කරන්නේ. පරිපාලනය කළ යුතුයි කියලා කියන්නේ ළඟ ඇසුර තියෙනවා. සමුහික ආශ්‍රය පවත්තන්න ඕන. අපි නු පනිත්‍යමානී. මේ මිත්‍යා විසින් ඔබට බැනලා එලෙව්වා. ගහලා එලෙව්වක් නැත්නම් ඵලයන් කියලා කිව්වා. ඒ නැත්නම් පිටුවහල් කරත් අන්නේ එවැනි මිත්‍යා ආශ්‍රය කරන්ට කියලා බුද්ධ ඥානවත් මේ දෙවෙනි සූත්‍රයේ සඳහන් කරනවා. ඒකෙන් පෙන්නනවා කියනවා ධර්මයේ වෙනුවෙන් කැපවෙච්ච එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා වෙනුවෙන් කැපවෙච්ච යෝගාවචරයේ එවැනි ගුණ සහිත තැනක් ගුණ සහිත ස්ථානයක් දැකගත්තට පස්සේ ඒ ස්ථානය Tamange රුචියට ගැලපුණේ නැතත් තර්කයට ගැලපුණේ නැතත් Taman හිතාගෙන හිටපු ක්‍රමයට නොතිබුණත් එවැනි තැන කියන්නේ ඉඳලා ඒ ගුණ පුරා ගන්නට කියලා මේ බුදුහාමුදුරන්ගේ ගුණමයි මෙතන තියෙන්නේ නැත්නම් පළවෙනිම කල්යාණ මිත්‍යයන් වහන්සේ ලෝකේ පැවතිච්ච උන්වහන්සේගේ ගුණ තමයි ආදර්ශ කරගෙන තියෙන්නේ. ඒ ගුණ තමයි මේ ආචාර්ය પરම්පරාව දිගට පවත්වාගෙන ආවේ. ඊ ආචාර්ය પરම්පරාවේ ගුණ එක එකක් මෙන්න මේ විදිහට දැක ගන්නට යෝගාවස්ථ උනන්දු වෙනවා. ඒ වාගේම Tamange යෝග ජීවිතයේ දිගදී මේ ගුණ Taman තුල පිහිටන්ටත් පිහිටුවා ගන්නටත් මේක ආදර්ශයක් කරගන්න පුළුවන්. නමුත් ඒ Taman මිත්‍රයෙක් විදිහට භික්ෂු මිත්‍රයෙක් විදිහට අනුන් උපකාර කරන්න. අනුන්ට පිට වෙන්න, අනුන්ට පහනක් වගේ එළිය වෙන්න ප්‍රථමයෙන් තමන්ට බුදුහම පිටලා තියෙනවා. ඒ සඳහා භාවනා කරලා තියෙනවා. මේ ගුණ ධර්ම විතරක් දැනගත්තට මේ ගුණ ධර්ම වශයෙන් සාතුබසි, මුසාබසි, මවාපෑමේ අනුන් තුළ ප්‍රසිද්ධියක් ඇති කර ගන්න හැදුවට මේ සාධන කුච්චි සිද්ධ වෙන්නේ නැහැ. වෙන විදිහකට කියනවනම් යම් කෙනෙක් හොඳට Eh, සමත භාවනාවේ දක්වයි. විපස්සනා භාවනාවේ දක්වයි. නමුත් මේ ධර්මයේ අහලා මේ මිත්‍රයෙකු සතුව තිබිය යුතු මේ ගුණ ධර්ම දන්නේ නැතිනම් ඒ පුද්ගලයාගේ ඒ ධර්ම ආලෝකය බොහෝ දිනාට දැක ගන්න බැරි වෙනවා. තමන්ගේ ශාසනය පිළිටවා ගැනීම වශයෙන් සාර්ථක වෙනවා. නමුත් බාහිර ශාසනයේ වශයෙන් ඒ පුද්ගලයා තුළ මේ ගුණ ධර්ම නැතිනම් බොහෝ දිනාට පිළිට වෙන්න බැරි වෙනවා. ඒ නිසා යෝගාවචරය තමන්ගේ වැඩේ තමන්ගේ සාසනය කටයුතු සිද්ධ වෙගෙන එනකොට බාහිර සාසනය ගැන සලකලා සාසනය වැඩ ගන්න අනික් පැත්තන් ගැන සලකලා මේ ගුණ ධර්ම එක එකක් එක එකක් තමන් තුළ පුහුණු කරන්න ඕනේ. ඒ පුහුණු කිරීමටත් භාවිතා කරන්නේ අර කලින් සඳහන් කරපු විදිහටම තමන්ට ඉදිරියට ඉදිරිපත් වෙන දුෂ්කරතාවමයි. තමන්ට පිහිට වෙන්න පුළුවන් උදව් කරන්න පුළුවන් ඒ සබ්බත්මචාරින් වහන්සේලාමයි. ඒ ಗುಣ හත බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පියෝච හෝති මනාපෝච ගරුච භාවනීයෝච වත්තාච වචනක්කමෝ ගම්බීරංච කතං කත්තා නොචත්තානේ නියෝජේති මේකෙත් අර කියන විදිහට දෙපැත්ත වශයෙන් දැක ගන්නවා තමන් ප්‍රථමයෙන් පිහිටන්න ඕනේ එහෙම නැත්නම් උදව් බලාපොරොත්තු වෙන්න ඕනේ එහෙම නැත්නම් සරණක් බලාපොරොත්තු වෙන්න ඕනේ මෙන්න මේ ಗುಣ හත ඇති කෙනෙක් ළඟ තමයි. ඒ නිසා යෝගාවචරයේ තමන් කරන භාවනාව තමන් යන ස්ථානේ තමන්ගේ ගුරුවරයා කවුද කියලා තේරුම් ගන්න එක ඉතාමත්ම වැදගත් කාරණාවක්. ඒකෙන් මොකද ඔක්කොම තීන්දුව නිසා. කවුරක්වත් හිතන්න නෑ ඒකෙන් තීන්දුව වෙන්නේ ටිකයි කියලා. ඒකෙන් ඔක්කොම තීන්දුව. දවසක් අර බොහෝ දෙනා අහලා තියෙන විදිහට දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේට මේ කල්යාණ මිත්‍ර ගුණ පිළිබඳව ලොකු සන්තෝෂයක් ලොකු උදානයක් පහළ වෙච්ච වෙලාවේදී බුදු දානන් මහන්සියට සඳහන් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපිට අවශ්‍ය කරන නැත්නම් තමන්ගේ ජන්මානුගත කර්මානුගත කල්යාණ මිත්‍යා ලැබුණොත් මේ ඊටාම දුෂ්කර වූ මේ භාවනා ජීවිතය මේ තපස් ජීවිතයේ වැඩ කටයුතුනේ 150ක් ඉවරයි වගේ කියලා මට හිතෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ වහාම ආනන්ද ස්වාමීන් වහන්සේ නතර කළා. ඒ කතාව නැවත කියන්න එපා කියලා. එතනින්ම නතර කරලා කියනවා මතක තියාගන්න ආනන්ද යම් කිසි වෙලාවක ඒ තමන්ට નિયમિત ගුණ සහිත කල්යාණ මිත්‍ය ලැබුණොත් 100%ක්ම වැඩි ඒ නිසා යෝගාවචරයේ හොඳටම මේ කාරණාව තේරුම් ගන්න ඕනේ. මේකෙදී වරතගත්තොත් මේ ගුණධර්ම රහිත පුද්ගලයෙක් පිට පැතුව මේ ගුණධර්ම රහිත පුද්ගලයෙක්ගේ උදව් බලාපොරොත්තු වෙලා තමන්ට කොච්චර දුක් ඇති වුණත් කොච්චර පීඩාවටපත් වෙන්න ගියත් කිසි කෙනෙකුට වරද්ද පටවන්නේ නැහැ. ඒ මොකද තමන් විසින් තෝරාගත්ත කෙනෙක් නිසා. මේ නිසා යෝගාවචරයේ වගකීම කල්යාණ මිත්‍යා තෝරා ගැනීමේදී 100%ක් තමන් සතුයි. ඒ සම්බන්ධව යෝගාවචරය සාමාන්‍ය බුද්ධිය සම්පූර්ණ වේදවන්ත වෙනවා. අසාධන ගන්න පුළුවන් තොරතුරු යම් ප්‍රමාණයක් තියෙනවා මේ සියල්ලම දැනගන්න. දැනගෙන ඒ කල්යාණ මිත්‍යයන්ගේ එක එකනාගේ එක එකනා වශයෙන් තෝරලා ඒ නියම කල්යාණ මිත්‍යා තෝරා ගැනීම පෙරාතුවම කරන්නේ. ඒකට බලා ඉඳනවාක. ඒකට එක එක්කෙනෙක් ළඟට ගිහිල්ලා පැවරුවට පස්සේ ಗುಣ දොස් හොයන්න යනවාක. ඒක කලින් තමන්ගේ සාමාන්‍ය බුද්ධියෙන් ගුරුවරයෙන්ගේ සාමාන්‍ය ධර්ම තියෙන අයගෙන් අහලා තීන්දු කරගන්න. තීන්දු කරාට පස්සේ තමන් දන්නවනම් ඒ තමන් හොයාගත්ත මිත්‍රයෝ ගුරුවරු අතරේ මෙන්න මේ පුද්ගලයා තුළ මේ අංග සම්පූර්ණයි කියලා අන්න ඒ පුද්ගලයා ළඟට ගියාට පස්සේ ආය නරකයි පරීක්ෂා කරනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම යටත් වෙනවා. ඒ ගුරුවරයාගේ ගුණ උකහා ගැනීමේ කටයුත්ත කෙරෙන්නේ. ඉතින් අපවත්ති නායක ස්වාමීන් වහන්සේගේ බණපතියේ සාම සමාධි කියනපත් විදිහට ඒ බණපතියේදී උන්වහන්සේගේ සාමාන්‍ය සුපුරුදු සරල වචන ව්‍යවහාරය සඳහන් කරනවා භාවනා මධ්‍යස්ථානට ගියාට පස්සේ ඒ වගේම තමන් ආචාර්යයන් වහන්සේ තෝරගත්තට පස්සේ කල්පනා කරන්නයි කියලා ඒ භාවනා මධ්‍යස්ථානය තමයි ලෝකෙම හොඳම භාවනා මධ්‍යස්ථානය කියලා. තමන් හොයාගත්ත ගුරුවරයා තමයි මුළු ලෝකෙම හොඳම ගුරුවරයා කියලා තෝරගන්නේ. එහෙම නැතුව ඒ භාවනා මධ්‍යස්ථානයේ මේ මේ අඩුපාඩු ගන්න තියෙනවා මේ මේ දුර්වකම් තියෙනවා කියලා හිත හදන්න ගත්තොත් ඒක හැදෙන හිතක්. ඒක කුණු දොස් වේදනය කරන හිතක්. මේ අඩුපාඩුකම් කියනවා නම් එතෙන්ට පිය තබන්න කලින්. එහෙම නැත්නම් එතෙන්ට තීන්දුව වෙන්න කලින්. එතෙන්ට පොරොන්දු වෙන්න කලින් ඉව හොයන්න. හොයලා හොඳම තැනට ගිහිල්ලා නිතරම යෝගාවචර හිතේ පවතින ඕනේ මම ඉන්නේ මට ගන්න පුළුවන් මට තේරුම් ගන්න පුළුවන් මගේ ශක්තිපණ හොඳම තැන කියලා. අන්න එහෙමනම් පූර්ණ හිතේ භාවනා කරගන්න. අන්න එහෙමනම් දුෂ්කරතාවට මුහුණ දෙන්න. මේ නිසා මේ දෙවනි සූත්‍රයේදී සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ හරියටම තමන්ගේ කල්යාණ මිත්‍යා තෝරා ගැනීමේදී ඒ කියන්නේ ආධ්‍යාත්මික අරමුණක් නැත්නම් නිවන අරමුණු කරගෙන කල්යාණ මිත්‍යෙක් තෝරා ගැනීමේදී අවශ්‍ය කරන දේ. ඒ විදිහට තමන් මේ ගුණ සාහිත්‍යයක් ලැබුණොත් ඒක තමයි පෙර කරපින කාංශය. හොඳ කුසල විපාක වාරයක්. එහෙම නැතුව තමන් වැරදි තැනට ගිහිල්ලා ඒ වැරදි තැන වැරදි දකිමින් එහෙම නැත්නම් කටුක ජීවිතයක් ගත කරමින් කරන්නේ කවදාකවත් භාවනා වෙන්නේ මොකද ද්වේෂය. එහෙම නැත්නම් අසප්පායකම සැප නැතිකම. නිසා ඒ භාවනා ජීවිතේ නිතරම හරියට අර තෙල් දහන් නැතුව ගල්වල පාරක යන කරත්තයක් පාන. නිතරම සාද්දායි නිතරම කැපෙන. ඒ නිසා මේ ಗುಣ හත යෝගාවචරයෝ නැවත නැවත මෙනෙහි කළ යුතුයි. පියෝච ගරු භාවනීයෝච ඒ Taman හොයන කල්යාණ මිත්‍යා ප්‍රියමනාප බුද්ධලෙක් වාටපත් වෙනවා. අපි අර ඉස්සලා සූත්‍රයෙන් ආදර්ශය ගත්තොත් මේ දුක් දුක්දන් දදාති දුක්ඛං කරෝති දුක්ඛමං කමති කියන දේවල් කරන පුද්ගලයා හැම වෙලාවෙම ප්‍රියමනාප මට්ටමින් පවත්නවායි කියලා කියන්නේ යුද්ධයක් වගේ. කරන්න තියෙන අන්තිම දුෂ්කර දේවල් කරන්න ඕන. දෙන්න තියෙන අන්තිම දුෂ්කර දේවල් දෙන්න ඕන. ඒක ලෙවලා අහන්න තියෙන නරකම කටුකම වචන තරන්න ඕන. ඒ අහමින්ම ඒ පුද්ගලයා තමන්ගේ ඉඳුරන් ප්‍රියමනාප භාවයට නඩත්තු කරගෙන ඉන්නවනම් ලොකු ඡායග්‍රහණයක් සහිත පුද්ගලෙක්. ලොකු හැදිච්ච හිතක් ඇති කෙනෙක්. ඒ නිසා බුදුජාන් වහන්සේ මේ දෙවෙනි බික්කමිත සූත්‍රයේදී සඳහන් කරන්නේ පියෝච කියන ගුණය. ප්‍රිය භාවයේ පවතින කෙනා. එහෙම නැතුව මේ දුෂ්කර දේවල් කරන ගමන් දුෂ්කර දේවල් දෙන ගමන්, විවසන ගමන් නිතරම රොස්පරොස් මූලේ. නිතරම අනුන්ට තල්ලු පරලු අප්‍රිය ස්වරූපයෙන් ගත කරනවනම් ಗುಣ කියන්න පුළුවන්. නමුත් ඒ ಗುಣ ගන්නවා. ප්‍රේමනාභ භාවය කියලා කියන්නේ Taman තුල ඇතුළත ඇත්තා වූ ගුණ අනුන් සමග හදා බෙදා ගන්න දොරට විවෘතයි. කෙනෙකුට යන්න ඉන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ මිත්‍රයන් තෝරාගන්න කෙනා මෙන්න මේ පිය භාවයේ තියෙනවා. ඒ වාගේම පියෝච හොති මනාපෝ මනාප භාවයේ තියෙනවා. ප්‍රියමනාප කියන වචන දෙක අපි සිංහලේ හඳුනන්නේ මනාප ගති. මොනවා අමනාප නිතරෝ කුංචි දෙකින් පවා අමනාප නොවන කෙනෙක් බලාපොරොත්තු වෙන්න ඕනේ. මේ ප්‍රියමනාප ගරු භාව ලකුණු ඇති වගේම ඒ පුද්ගලයා සහැල්ලු ලාමක ගැමි ග්‍රාම්‍ය ජීවිත ස්වරූපයක් නැති කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ගරු භාවයේ තියෙන්න. අවශ්‍ය දේවල් අවශ්‍ය වෙලාවදී කරාට තමන්ගේ විවේකය රැකගන්න, තමන්ගේ තත්ත්වය රැකගන්න, ජාති පුද්ගලෙක් වාටපත් වෙන. එහෙම නැතුව බොහෝ දිනාට ගරු නැත්නම් ප්‍රියමනාප භාවයේ කරන්න ගිහිල්ලා තමන් සහැල්ලු භාවයටපත් වෙනවා. තමන් දුර්වල භාවයටපත් වෙන කෙනෙක් නම් ඒ පුද්ගලයා ළඟ ඒ ආස්තේ වැඩි කිරීමේ දෙපැත්තටම පාඩු දෙන්න වෙන්නේ ඉතිතියි. ඒ නිසා ප්‍රියමනාප භාව දක්වදී ගරු භාවය තමන්ගේ தත්ත්වය අරසා කරන කෙනෙක් බවටපත් වෙනවා. ඒ වාගේම භාවනීය ස්වરૂපය භාවනීය භාවයට හේතු කරුණු වශයෙන් තමයි යන්නර කරුණු පළවෙනි කරුණට සඳහන් කරන්නේ. යම් කිසි පුද්ගලයෙක් ලෝකයාට දුෂ්කර දේවල් කරද්දී දුෂ්කර දේවල් දෙද්දී ඒ වාගේම ඉවසන්න බැරි දේවල් ඉවසමින් කටයුතු කරද්දී ප්‍රිය වෙනවා නම් මනාප ස්වરૂපය තමගේ ජීවන සත්‍යාවම පෙන්වනවා නම් ඒ පෙන්වමින් ගරු භාවය රකින්නවා නම් ඒ පුද්ගලයා ඒකාන්තේ මානුගේ මෛත්‍රියට ලක් වෙනවා. මිත්‍රත්වයට ලක් වෙනවා. ඒ නිසා එවැනි මිත්‍රත්වයට ලක් වෙච්ච හිතර කියනවා භාවනීය පුද්ගලයෝ කියලා. නිතරම අනුන්ගේ මෛත්‍රියට ලක් වෙනවා නේ මේ අත්ංගේ ආයුෂ වැඩි වේවා දීර්ඝායුෂ දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා අනුන්ට සේවය කරන කෙනෙක් කියලා මිත්‍රකම් ලබන කෙනත් නැති කෙනත් මේ භාවනීය ස්වરૂප වශයෙන් එහෙම නැත්නම් මෛත්‍රිය දීමේ සුදුසුෙක් වශයෙන් බාර ගන්නවනේ අන්න ඒ ගුණයත් මිත්‍රෙක් තෝරා ගැනීමදී ඉතා වටින ගුණයක්. ඊගාවට වත්තාච ඒ අර ගරු භාවයේ රටත් නඩත්තු කරගෙන හිටියට තමන්ගේ පිහිට බලාපොරොත්තු යම් කිසි කෙනෙක් එනවනම් කමඨාණක් ඉල්ලන්න හෝ බණක් අහන්න හෝ එහෙම නැත්නම් කර්ම සාකච්ඡා කරන්න ඒ වත සම්පූර්ණ කරන්න මට දැන් බෑ මට පස්සේ ඉන්න. එහෙම නැත්නම් මේ වෙලාව නෙමෙයි මේ වෙලාව කියලා අර තමන් කරා එළඹෙන පුද්ගලයන් හරවා අරින්නේ නැතුව කළ යුතු වත මුරු වත සම්පූර්ණ කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ යුතුයකම් හොඳට දන්න මිත්‍යෙක් බවට වෙන්න ඕන. වත්තාච වචනක්කමු. ඒ කොච්චර වත කරා. මේ විදිහේ ගුණ ධර්ම නැති නම් ගුණ ධර්ම හොයාගෙන ඉන ආධුනිකයෝ නැත්තම් පිට උපකාර උදාකරන්නේ ඒකෝ එනතම් බණ ධර්ම කරුණු අහන්නේ නැත්තන්ට මේ කොච්චර විදිහට දුෂ්කර දේවල් දුන්නත් දුෂ්කර කටයුතු කරත් දුෂ්කර දේ ඉවසුවත් වචන නම් අහන්න සිද්ධ වෙනවා. ඒ මොකද බොහෝ දෙනා ලෝකයේ දුෂී නිසා. ඒ නිසා වචනක්‍රම ගතිය. එච්චර සරපරුකවත්න කතා කරත් ඒ හිත නරක කරගන්නේ නැතුව විශේෂම තමන්ගේ ගුණ ජීවිතේ බාධා කරගන්නේ නැතුව අනුන්ට සත්‍ය සාක්ෂි කරගෙන තමන්ගේ ගුණ දිනු කරගන්නා ගතිය බාධා කරගන්නේ නැතුව යන ගමන් ඒකට කියනවා වචනක්‍රම ගතිය කියලා. ඒක කල්යාණ මිත්‍රෙක් තුළ තිබිය යුතු ගතිය. නැත්නම් තමන් හොයන්න ඕනේ අන්නේ මේ වගේ වචනක්‍රම සහිත පුද්ගලෙක්. ඒ වගේම ගැඹීරන්ත කතාන් කතා. ඒ පුද්ගලයා සමග ආශ්‍රය කරනකොට මේ ප්‍රීමනාප භාවය ඇති කර ගැනීම සඳහා ලාමක කතා. ඒ වාගේම හැඟුම් කුප්පවන සුළු කතා. කතා කරන්නේ නැතුව චතුරාර්ය සත්‍ය දේශනා, ඒ වanat පටිච්චසමුප්පාද දේශනා ආදී ගැඹුරු බණ කතා කියලා දීමේ දක්ෂතාවයක් තියෙනවා කියන්නේ. ඒ නියම කල්යාණ මිත්‍යා ළඟට එන බුද්ධිල ඉන්ද්‍රිය සංවර නැති වෙනකොට. ඒ කල්යාණ මිත්‍යා හොඳ නරකද කියලා හොයන්න බලන් දෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ඇගිරිසුම් හැඟීම් සහිත පුද්ගලෙක් වෙන්න පුළුවන්. ඒ කවුරු ආවත් ඒ තැනින් පටන් ගන්නවා. පටන් අරගෙන වචනෙන් දෙකෙන් තුනේ ඒ තමන් ඉන්න තැනට ගරු භාවයට භාවනීය தත්ත්වයට සාකච්ඡාව ගෙනියලා අවසානයේ අර්ථයෙන් ධර්මයෙන් සාකච්ඡාව කුමාර කරන්න පුළුවන් ස්වරූපය කල්යාණ මිත්‍යා ළඟ තියෙනවා. මේ විදිහට ගැඹුරු බණ කතා කියලා දීමේ දක්ෂතාවය තියෙන්න ඕනේ අවසාන වශයෙන් එහෙම කරලා යම් කිසි කෙනෙක් ශිෂ්‍ය භාවය ප්‍රකාශ කරනවා එහෙම නැත්නම් අන්තේවාසික භාව ප්‍රකාශ කෙරුවට පස්සේ ඒ තමන්ට පිටපතාගෙන නැත්තෝ තමන්ගේ වාසිය සඳහා වත් පිළිවෙත් කරවන්න අන්තේවාසිකක් නැත්නම් යටත්පැසි භාවයෙන් නඩත්තු කරන්නට පාවිච්චි කරන්න වෙනවා. නැත්නම් අස්ථානයේ යෙදවීම නරකයි. නොයෙදවීම නරකයි. ඒ අනුව බලනකොට මේ ಗುಣධර්ම හත කොච්චර ලස්සන මේ අවුරුදු 2500 ගාණක් ඇතුළත මේ තේරවාද සාසනය පැවතුනාද කියලා බලනකොට අපිට කොච්චර සන්තෝෂ වෙන්න පුළුවන්ද මොකද ඒ විදිහට ඒ ආචාර්යයන් වහන්සේලා ඒ ಗುಣධර්ම නොපිරුවා නම් අපිට මේ විදිහේ සජීවී විදිහට අද ධර්මයේ හඳ ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මය කෙලින්ම භාවනා ක්‍රමය කියලා දුන්නේ නැතත් නැත්නම් භාවනා කර්මස්ථාන කියලා නුදුන්නත් මේ ධර්ම කොටස් නොදැන මුළු ජීවිත සම්පූර්ණ කරන්න අමාරුයි. විශේෂයෙන්ම සාමූහික භාවනාවක් කරන්න අමාරුයි. ස්ථානයක් කරන්න අමාරුයි. ස්ථානයක් කරනකොට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය කරන්නේ සමගි. මිත්‍ර ස්වරූපේ. මේ මිත්‍ර ස්වරූපේ තේරුම් ගන්න නම් මිත්‍රකම දැනුවත්කම මිත්‍රකම පිළිබඳ අවබෝධය තියෙනවා. ඒනොත් Taman තුලත් ඒගුණ පිළිගන්නවා. ඒ නිසා මේ ධර්ම කතාවෙන් අද මේ සූත්‍ර දෙකෙන් ඉතාම ඈතකට වීගෙන බොහෝම ගැඹුරු ධර්ම දේශනාවකට මූල පදනම සකස් වෙනවා. ඉදිරියට ධර්ම දේශනාවලදී මේ ගුණ ධර්මයේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා දක්වා විකාශන වෙන ආකාරය ඒ වාගේම අද මේ භාවනා කරන පිරිසගේ මෙවැනි ගුණ ධර්ම ඉදිරියේදී දියුණු වීමට කළ යුතු උපාය මාර්ගත් කියන කොටස් ඉදිරියට සාකච්ඡා කිරීමේ අදහසින් අදට කාලය හමාරු වීම නිසා අපි මෙතනින් මේ ධර්ම දේශනාව හමාර කරනවා මෙතුආක් වෙලා අසාගෙන සිටීමේදී මේ ඉදිරිපත් වුණා වූ විශේෂයෙන්ම මූල ධර්මකට බර කොටස් තම තමන්ගේ අත්දැකීම් වල සම්බන්ධ කරගැනීමෙන් තමන් මේ ගෙන යන ජීවිතය අභ්‍යන්තර සාසනයේ දිනු කිරීම ප්‍රධාන කරගෙන මූලාරම්භය කරගෙන කරගෙන ගියත් බාහිර ශාසනය ගැන කටයුතු කිරීමේදී තමන්ගේ අත්දැකීම් වලට සම්බන්ධ කරලා ඒ මූලධර්ම සම්බන්ධ වීමෙන් තමන් තුළ මිත්‍ර ගුණ, මිතුරු ගුණ, මෛත්‍රී ගුණ වඩ වඩා පහළ වේවා. ඒ වාගේම අනුන්ගේ තුලත් ඇත්තා වූ මේ මිත්‍ර ගුණ දැක ගන්න පුළුවන් මුරුදු හිත පහළ වේවා.